අපි කවදා කොතන කොයි මොහොතේ මැරුණත් අපිට සුගතියේ උපදීම පිණිස අපි තුල දියුණු කරගත යුතු කරුණු පහක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අන්නේ කාරණා පහ අපි දිනදා අපේ ජීවිතය තුළ දියුණු කරගත්තොත් අපේ ජීවිතයට පුදුමාකාර ආරක්ෂාවක් රැකවරණයක් ලැබෙනවා. පින්තුනි මරණය කියන එක මේ ලෝකේ කාටවත් වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේලාත් පිරිනිවන් පෑවා. පසේ බුදුරජාණන් වහන්සේලාත් පිරිනිවන් පෑවා. මහරහතන් වහන්සේලා වැඩ සිටිය උන්වහන්සේලා ආයු කෙලවර පිරිනිවන් පෑවා. මේ ලෝකෙම පාලනය කරපු මහා බලවන්ත මහා පින්වන්ත දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති ශක්විති රජවරු පහළ වෙලා ඉඳලා තියෙනවා. ඒ අයත් මිය ගියා. රජවරු, සිටුවරු, මහා ධන කුවේරයෝ ඒ හැමෝම මැරුණා. ඒ නිසා පින්වතුනි උපන්නා වූ සෑම සත්වයක්ම නත්ති ජාත සමරණ. නොමැරී ඉන්න නම් පුළුවන් ක්‍රමයක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ නිසා මතක තියාගන්න අපි කවුරුත් ඉපදුනා නම් කවදා කොතන කොයි මොහොතේ කොහේ හරි මොන විදිහට හරි අපිට මරණයට මුණ දෙන්න සිද්ධ වෙනවාමයි. ඊළඟ දේ තමයි උපන්නා වූ සෑම සත්වයක්ම වයසට යනවා. ඒක කාටවත් වළක්වන්න පුළුවන් කමක් බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. උන්වහන්සේ අවුරුදු 80ක් සම්පූර්ණ වෙගෙන එනකොට බුදුරජාණන් වහන්සේ බුදුමුවින්ම දේශනා කරනවා ආනන්දේ දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජක්කර සකටක් දිරාගිය කරත්තයක් වගේ. එහෙනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ වයසට ගියා. උන්වහන්සේ සමහර ගාථාවල දේශනා කරන පරිපක්කෝ වයෝමයිහා මහණෙනි දැන් තථාගතයන් වහන්සේ බොහොම වයසට ගිය කෙනෙක්. පරිත්තම් මම ජීවිතං. ජීවත් වෙන්න ඉතිරි වෙලා තියෙන තව ඉතාම ස්වල්ප කාලය. එහෙනම් අපිට පේනවා අපේ බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. මේ ලෝකේ උපන්නා වූ සෑම සත්වයක්ම වයසට යනවා. කවදා කොතන කොයි මොහොතේ හරි මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ජීවත් වෙලා ඉන්න කාලය තුල අපි නොයේක් ලෙඩ රෝග වලට බොදුරු වෙනවා. මතක තියාගන්න අපි මේ කවුරුත් ඔබ මම අපි කවුරුත් දරාගෙන ඉන්නේ ලෙඩ වෙන ශරීරයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත නවදොරකින් අසූචි වැగిරෙන මේ කුණු ශරීරේ දරාගෙන ඉන්න කෙනෙක් හිතනවා නම් අපිට එහෙම ඒ වගේ අපිට නම් ලෙඩ රෝග නැහැ. ඒකට අර මිනිස්සු අම්බෝ මේ මිනිස්සු කොච්චර විඳෝනවද අපි නම් එහෙම පව්කාරයෝ නෙමෙයි කියලා සමහරව හිතනවා ඒ තරම් අඥානෙක් නෑ කියලා ලෙඩ වෙච්ච කෙනෙක් දිහා දැකලා මමත් ලෙඩ වෙන කෙනෙක් කියලා හිතන්න මම ලෙඩවීමේ ස්වභාවය ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි අද මන් නිරෝගීව හිටියට මන් දන්නේ අපේ ඇඟ ඇතුලේ මොනවා මොන වගේ රෝග මොන වගේ හොඳ කරගන්න බැරි රෝග ලක්ෂණ මේ ශරීරය තුල පවතිනවද? අපි කවුරුත් දන්නේ ඒ නිසා හැම වෙලාවෙම හිතන්න මම දරාගෙන ඉන්නේ ලෙඩ වෙන ශරීරයක්. වයසට යන ශරීරයක්. මරණය උරුම කරගත්ත ජීවිතයක්. මේ ජීවත් වෙන කාලේ අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට එදා මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 120ක් කියනවා. සාමාන්‍ය ආයු අපේක්ෂණය. අවුරුදු 120යි. හැබැයි ඊට වඩා වැඩිපුර ඔබ දන්නවා බක්කුල මහරහතන් වහන්සේ නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබපු කෙනා. ඔබ අහලා ඇති අපි හොරණ සීල සුවරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමිය. ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් පූජනීය චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදි කරගෙන යනවා. ඉතා විශාල අඩි 130ක පමණ උසකින් යුක්ත සුවිශාල චෛත්‍යයක් බක්කුල මහා සෑය ඉදිවේ. මේ වෙනකොට චෛත්‍යයේ කටයුතු 170ක් පමණ අවසන් වෙලා තියෙනවා. ලබන වසර වගේ වෙනකොට අපි ගොඩාක් කටයුතු අවසන් කරගෙන මේ වසංගතයත් එක්ක තමයි අපිටත් ඒ කටයුතු යම් ප්‍රමාදයකටපත් උනේ. අපිට පේන අනාගත ලෝකයට මේ එන වසංගත කරදර විපත් මේ සියල්ලත් එක්ක බක්කුල මහරහතන් වහන්සේගේ බක්කුල මහා සෑය ආශිර්වාදය බොහෝ පිරිසක් මේ ධර්මයේ තුල තුනුරුවන්ගේ ආශිර්වාදය ලබන්න අනාගත මිනිස්සුන්ට වටිනාකම ගොඩාක් ඉහළින් දැනේ මේ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා අඩු ගානේ කිසිම අරලු ගෙඩි ඒ කාලේ දැන් සාමාන්‍ය මිනිස්සුන්ට ඔය උණක් අසනීපයක් ආවම ඔබ දන්නවා කොත්තමල්ලි ටිකක් බෙහෙත් පැකට් එකක් හම්බගෙන බොනවා ඔය සාමාන්‍ය ගොඩ වෙදකම් තියෙනවා එතකොට ඒ කාලේ බුදුහාඳුරන්ගේ කාලේ සාමාන්‍යයෙන් අරලු තමයි කෝකටත් අයිලි වගේ මොකක් හරි අසනීපයක් වුණොත් මේ අරලු වලින් තමයි ඒ කාලේ බෙහෙත් වලට ගොඩක් භාවිතා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ එතකොට අපිට පේනවා මේ බක්කුල හාමුදුරුවෝ ඒ කාලේ බුදුහාමුදුරුවෝ වැඩ සිටි කාලේ වැඩ සිටියේ. ඒ කාලේ අවුරුදු 120ක් සාමාන්‍ය ආයුෂ තියෙද්දි ඒ ආයුෂ ඉක්මවන අවුරුදු 160ක් වැඩ හිටියා. එච්චර කල් වැඩ ඉඳලවත් අරලු ගෙඩියක තරම්වත් බෙහෙතක් ශරීරයට ලෙඩක් කියලා බෙහෙතක් හැටියට කවදාවත් අරලු ගෙඩියක්වත් අරගෙන නැහැ කි. මුළු ජීවිතේ අවුරුදු 160ටම කිසිම අසනීපයක් එකම දවසක් හිඹුහුමක් ගියා කියනවා. ඔක ලෙඩක්ද කියලා හිතන්න. කිඹුහුම කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට ඔබට අපිට කිඹුන් ගන්න ගත්තොත් එක්ක මැරෙනකම් එක්ක දොස්තර කෙනෙක් ළඟට යන්න වෙනවා මේක නවත්ත ගන්න. සමහර ඔබ දන්නවා ඉක්ක වැටෙන්න ගන්නවා. මොන දේ කරත් අඩු ගන්න ගිහිල්ලා බෙහෙත් බීලා වෛද්‍යවරයෙක් ළඟට යනකම් මේක නවත්ත ගන්න බැරි වෙනවා. මිනිස්සුන්ට මේ ලෙඩ හැදෙන ශරීරේ පුංචි දෙයක් ඇති. සමහරලාට මේ කන බොඩ කෑම විස වෙනවා. නොසිතන විදිහට ලෙඩ රෝග වලට මිනිස්සු ගොදුරු වෙනවා. දැන් බලන්න මේ වසංගතය දිහා ඇහැට නොපෙනෙන මේ විස බීජයක් මේ වෛරසයක් කොච්චරනම් වේගෙන් ලෝකයේ තුල පැතිරීගෙන පැතිරීගෙන ලෝකේ බලවත්ම රටවල් අන්ත අසරණ භාවයට පත් කරගෙන දවසකට කොච්චර මිනිස්සු ලෝකේ මැරෙනවද කියලා හිතා මොනතරම් වේගෙන් ලෝකෙ මේ වසංගතේ ව්‍යාප්ත වෙනවද? අපේ ශරීර කියන්නේ ලෙඩ රෝග වලට පුහාවක්. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් නිරෝගීව වැඩ සිටියේ. ඒ වගේමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන් අතර අග්‍රයි. අවුරුදු 150ක් වැඩ හිටියා. එහෙනම් අපිට පේනවා ඒ කාලේ බුදුහාමුදුරන්ගේ කාලේ සාමාන්‍ය ආයුෂ ඉක්මවලා අවුරුදු 120ක් වෙච්ච සාමාන්‍ය ආයුෂ ඉක්මෝල අවුරුදු 160 අවුරුදු 150 වැඩ සිටි මහරහතන් වහන්සේලා ගැන තියෙනවා. හැබැයි පින්වතුනි අද අපි ජීවත් වෙන්නේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 70 80 75 ඔය වගේ අද සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 70 80 අතර සමහර රටවල් වල අවුරුදු 60 ගණන්. එහෙනම් අපිට පේනවා අද අපේ මේ ශරීර අපි කන බොන දේවල් අපි ජීවත් වෙන පරිසරය මේ මොනවා තුල අපි අපිට බාහිර ලෝකෙ දිහා බලලා ඔබට හිතෙන ප්‍රාද දියුණුයි විද්‍යාව දියුණුයි සමහර ලාවට ලෝකේ තියෙන ඖෂධ ශල්‍ය කර්ම තාක්ෂණී විද්‍යාව දිහා දැකලා කෙනෙකුට හිතෙන්න පුළුවන් අද කරන්න බැරි දෙයක් නැහැ. අද මේ හැමදේම දියුණුයි කියලා. හැබැයි ඔය මොනෝ ඔය දියුණුව නැති කාලේ මිනිස්සු බුදුහාමුදුර වැඩ සිටිය කාලේ මීට වඩා දීර්ඝායුෂ තිබුණා. බලන්න විද්‍යාව දියුණු වෙන දියුණු වෙන තාක්ෂණයේ මොනවා දියුණු වුණත් මිනිස්සුන්ගේ ආයුෂ කොච්චර වේගෙන් පිරිහීගෙන පිරිහීගෙන යනවද? ඒ නිසා අපි දන්නේ නැහැ අපේ ජීවිතේ කවදා කොතන කොයි මොහොතේ එක්ක මොන වගේ ලෙඩකින් අපි මැරෙයිද? ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙන්න වෙයිද? අනතුරකින් දියේ ගිලිලා මැරෙන්න වෙයිද? ගුටි කාලා මැරෙන්න වෙයිද? අඩු ගානේ කන දෙයක් වසවිස වෙලා එක්ක වාස පෙවිලා කවුරු හරි වහ දීලා අපි දන්නේ නැහැ ජීවිතේ මිනිස්සු මේ හොඳට ඉන්නවා මේ ටිකකින් එක්ක නහරක් විපුරවා කියනවා පපුවේ heart attack එකක් කියන මිනිස්සු හිටි ගමන් මිනිස්සු මැරෙනවා එතකොට අද අපි මේ කතා කරන කාරණා කීපය අපේ ජීවිතේ අපි කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට අපි මරණයට මුහුණ දුන්නත් අපිට ජීවිතේ ආරක්ෂාවක් රැකවරණයක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් කාරණා පහක්. මේක ගොඩාක් වැදගත් ගිහි ජීවිත ගත කරන ඔබට ඔබ මේ කරුණ හොඳට තේරුම් ගන්නකොට ඔබට තේරෙයි ඇත්ත නෙහෙන්න අපිත් බණ අහනවා තමයි අපිත් බුදුන් අදිනවා අපිත් පින්කම් කරනවා අපිත් ඉඳලා හිටලා දම් පින්කම් කරනවා තමයි නමුත් මේ කියන අවදානම මේ කියන අවස්ථා මේ කියන ක්ලේශයන් අපි තුල කොච්චර දවස ගානේ එදිනෙදා හැම මොහොතෙම සමාජ ජීවත් වෙනකොට පාරේ අනේනකොට මිනිස්සු එක්ක ගැටෙනකොට රස්සාවලට යනකොට මිනිස්සු ඇසුරු කරනකොට ඔය කියන ක්ලේශ ධර්ම කොච්චරනම් ඔබ තුල මතුවෙනවද පින්වතුනි මහා නාම සූත්‍රය අංගුත්තර නිකායේ සඳහන් වෙන බොහොම ලස්සන දේශනාවක් ඒ බුදුහාමුදුරන්ගේ කාලේ ශාක්‍ය කුමාරයෙක් මහා නාම කෙනෙක් බුදුහාමුදුරුවෝ ශාක්‍ය වංශික කෙනෙක් දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න උන්වහන්සේ නීත්‍රෝදාරාමේ වැඩ ඉන්න කාලේ කපිලවස්තුපුර ශාක්‍ය වංශිකයන්ගේ රාජධානියේ ශාක්‍ය වංශිකයෝ බුදුහාඳුර වෙනුවෙන් හදලා පූජා කරපු ආරාමේ තමයි නීත්‍රෝදාරාම. අපි බුදුරජාණන් වහන්සේ ওই ආරාමේ වැඩ ඉන්නකොට දවසක් මහානාම කියන ශාක්‍ය කුමාරය බුදුහාඳුර හම්බෙන්න ආවා. ඔහු බොහෝම ධනවත් ව්‍යාපාරිකයෙක්. ඒ ශාක්‍ය ජනපදයේ ව්‍යාපාර කටයුතු වෙළහෙළදාම් කටයුතු ඉහළින්ම සිදු කරපු ධනවත් ව්‍යාපාරිකයෙක් රාජකුමාරයෙක්. ඒ මහා නාම ශාක්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වාඩි වෙලා ඔහු ජීවිතයේ Tamanට තියෙන බයක් ගැන කියනවා. අනාගත බය. ඔහු කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට බුදුහාඳුර ගැන සද්ධාාවක් තියෙනවා. මම බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණත් මම නිතර මෙනෙහි කරන කෙනෙක්. මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා මේ ධර්මය අහලා වැටහිච්ච දවසේ ඉඳන් මම කොහොම හරි මේ පන්සිල් රකින්න ගුණධර්ම රකින්න මහන්සි ගන්නවා. ඊළඟට මම ධර්මයේ මෙනෙහි කරනවා මට දහම් දැනුමකුත් තියෙනවා. පින්පව් කර්ම කර්මඵල විශ්වාසයෙන් යුක්තව මම ජීවත් වෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දුගී මගේ යාචකයන්ට උපකාර කරනවා දන් දෙනවා. ශ්‍රමණ ප්‍රාඥවරුන්ට දම් පින්කම් කරනවා. තුනුරුවන් උදෙසා පින්කම් කරනවා. මං දන් දෙන කෙනෙක්. ත්‍යාග සම්පත්තියත් වඩනවා. මම මේ ගැඹුරු ධර්ම කරුණු නුවණින් විමසමින් ප්‍රඥාව දියුණු කරගන්නත් මම මහන්සි ගන්නවා. හැබැයි ස්වාමීනි මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ මහපාරේ අනේනකොට කෙලෙස් ඇති වෙන දේවල් එදිනෙදා ජීවිතේ මට නිතර මුණ ගැහෙනවා. ඔන්න මහා නාම සාක්‍ය කුමාරයා මේ ඔහුට තියෙන ප්‍රශ්නේ කියන්නේ. බුදුහාඳුර ගැන සද්ධාවක් තියෙනවා, සිල් ගන්නවා, බණත් අහනවා. දැන් මේවා නැතුව නෙමෙයි. ඒ තිබුණට සාමාන්‍ය රස්සාවක් කරගෙන දැන් මහා නාම සාක්‍ය කුමාරයා කියන්නේ ව්‍යාපාරිකයෙක්. වෙලහෙල දාම් කරගෙන ජීවත් වෙනකොට ඔහුට ඇති වෙන හැඟීම ඔහු කියනවා. ඔහු කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මිනිස්සු එක්ක ගනුදෙනු කරනකොට ද්වේෂය ඇති වෙනවා. තරහ යනවා. ඔබ දන්නවනේ নানা ආකාර මිනිස්සුනේ ඉන්නේ. පාරේ යනකොට බලන්නේ ඇඟේ හැප්පුණත් ගහගන්නේ නැ මරාගන්නේ නැ චරිතේ ඉන්නේ. ඇයි මොකද උඹ කියලා අහන්නේ එකපාරට. සමහරට පොඩි වැරද්දක් වෙන්න පුළුවන්. සැනින් එන්නේ ඇඟට. එහෙම ද්වේෂ චරිත අපිට සමාජයේ ඕන තරම් සමහරු hina වුණත් ඇඟට එන්නේ. ඇයි මොකද කියලා අහනවා. එතකොට මෙහෙම සමාජයක අපි ජීවත් වෙනවා. ඒතර මහා නාම සාක්‍ය කුමාරයා කියනවා අපි වෙලහෙන දාම් කරනකොට මිනිස්සු එක්ක ගනුදෙනු කරනකොට ද්වේෂය ඇති වෙනවා තරහ යනවා. මිනිස්සු එක්ක ගැටුම් ඇති වෙනවා. සමහර වෙලාවට බේරෙන්න උත්සාහ කරාට මිනිස්සු ගැටුමට එනවා. ස්වාමිනී භාග්‍යතුනා සිවැනි වෙලාවක මගේ හිත ද්වේෂෙන් තරහේ සමහරලාට ඔහු ඉවසලා මගහැරලා ඉන්න පුළුවන් හැබැයි හිතට කේන්ති එනවනේ. හිත ද්වේෂෙන් යටපත් වෙන වෙලාවල් එනවා. ඊළඟට ඔහු ඇත්තටම කියනවා ඔහු කෙලෙස් සහිත කෙනෙක් ගිහියේ සාමීනි භාග්‍යතුන් වහන්සේ මං ඉතින් ওই පාරේ යන එනකොට ලස්සන කාන්තාව දකිනවා. වෙසඟ නම් ඉන්නවා නගරේ. ඒ කාලේ බුදුහාඳුරන් කාලේ ওই නගරේ වීදිවල වෙසඟන වෛශ්‍යාව ඉඳලා තියෙනවා. ඒ අය ඉතින් ওই පාරේ යන කාව හරි අල්ල ගන්න බලාගෙන ඉන්නේ. එතකොට මේ අය දැක්කහම සමහර ලාවට කෙලෙස් සහිත ඇඳුම් ඇඳගෙන යන අය දැක්කහම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉතින් අපට රාගය උපදිනවා කියන. ඒ වගේ වෙලාවක හදිස්සියවත් මම මැරුණොත් කොහේ ආයිද කියලා මට බයක් ඇති වෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එක්ක ද්වේෂ බලවත් වෙලා මිනිස්සු එක්ක ගැටෙන්න ගිය වෙලාවක තරහ බලවත් වෙච්ච වෙලාවක මැරුණොත් කොහේ ආයිද? රාගය ඇවිස්සිච්ච වෙලාවක මම මැරුණොත් කොහේ ආයිද? ඊළඟට කියනවා ඒ කාලේ තිබ්බ යාන වාහන දැන් අද තියෙන යාන වාහන වගේ නෙමෙයි ඒ කාලේ තිබුණේ අස්ව රථ ගොන්නු බැඳපු කරත්ත ගොන් කරත්ත ඊළඟට ඔය වගේ සත්තු ඇදගෙන යන ඒ කරත්ත ඒවා තමයි රාජකීය යාන වාහන හැටියට තිබුණේ එතකොට පාරවල් වල ඒ කාලේ අලි යනවා ඇත්තු යනවා අස්ස කරත්ත යනවා මේ ගොන්නු බැඳපු කරත්ත යනවා එතකොට මේවැ අනේනකොට හදිසියේ මේවන් අනතුරක් වෙන්න පුළුවන් අර සතෙක් කුලප්පු වෙලා අනතුරක් වෙන්න පුළුවන්. අලියෙක් ගහන්න පුළුවන්. ස්වාමීනි භාග්‍යතුනාස මේ වගේ මගතොටේ පාරේ අනතුරක් වෙලා මේ යාන වාහන වලින් අනතුරක් වෙලා මැරෙන්න පුළුවන්. ඒ කාලේ තිබ්බේ රත වලින් අනතුරක් වෙලා මැරෙන්න පුළුවන්. එවැනි වෙලාවක මට හිතට කේන්තියක් එක්ක හිත විසිරීලා බයක් තැති ගැනීමක් හිත ඇවිස්සිච්ච වෙලාවක මම මැරුණොත් මං කොහේ යයිද කියලා මට බයක් ඇති වෙනවා. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කවදා කොතන කොයි මොහොතේ මොන විදිහකට මරණයටපත් වුණා දන්නේ නැහැනේ කවද මැරෙයිද මහපාරේ මැරෙයිද හදිස්සියේ නැති ප්‍රශ්නයකට බැඳිහත් වෙලා ගැටුමකින් මැරෙයිද අපි දන්නේ නැහැ ජීවිතේ කවද කොතන කොයි මොහොතේ මරණය සිද්ධ වෙයිද හැබැයි කවද මැරුණත් කොතන මැරුණත් කොයි මොහොතේ මැරුණත් මට ඒ කාන්තේ සුගතිය උපදින්න මම පුරුදු කළ යුතු ගුණ ධර්ම මොනවද කියලා අහනවා ඔන්න මහා නාම ශාක්‍ය කුමාරයා අහපු ප්‍රශ්න. බලන්න කොච්චර වැදගත්ද කියලා. සරලව ගත්තොත් අදට ගැළපෙන විදිහට හිතන්න. අද ඔබ බොහෝ වෙලාවට මේ බණ අහනවා. අද අන්තර්ජාලයෙන් බණ අහනවා. බණම යන නාලිකා තියෙනවා, ටීවී වලින් බණ අහනවා, රේඩියෝ එකෙන් බණ අහනවා, ඉන්ටර්නෙට් එකෙන් අහනවා. ලෝකෙ කොහේ හිටියත් අද බණ අහන්න අවස්ථාව තියෙනවා. ඊට අමතරව ඔබ පන්සල් වලට ගිහිල්ලා බණ අහනවා. දන් දෙනවා. සිල් සමාදන් වෙනවා. තමන්ගේ ජීවිතේ තමන් ගිහි ශාවකේ ගිහි ජීවිතය තුළ පුළුවන් විදිහට මේ ධර්මයක් දියුණු කරගෙන පිනක් කරගෙන ගුණ ධර්මයක් පුරාගෙන ඉන්න උත්සාහයක් ගන්න. හැබැයි ගිහි ජීවිතය කියන්නේ ලේසි නෑ. සම්බාධෝ යම් ධරාවාසෝ. රජස්සායතනං ඉති. බුදුහාඳුරෝ පෙන්වුවේ බොහෝ කරදර බාධා බහුලයි. රජස්සායතනං ඉති. කෙලෙස් උනන උල්පතක් කියනවා ගිහි ජීවිතේ. ප්‍රශ්න, ගැටලු, කරදර, කෙලෙස් උනනවා. හැබැයි ඔබ හිතන්න ඔබේ ජීවිතේ රස්සාවට යන එනකොට මහා පාරේ ඒ කාලේ යාන වාහන නොවේ වුණාට අද අද තියෙන යාන වාහන හැප්පෙන්නේ නැද්ද? අද වාහනයක් හැප්පිලා මැරෙන්න පුළුවන්. හදිස්සියේ ටයර් එකක් පුපුරලා වාහනේ පාරෙන් පැනලා කොහේ හරි අනතුරක් වෙලා මැරෙන්න පුළුවන්. වාහන ගිනි ගන්නවා හිටිකමන් හැප්පිච්ච එකම මිනිස්සු එහෙම කර වෙලා මැරිලා යනවා. මහා පාරේ ඉස්සරහින් ගියත් හප්පගෙන යන්න පුළුවන් පිටිපස්සෙන් ගියත් හප්පගෙන යන්න පුළුවන් ජීවිතේ පාරේ යන්නේනකම් කොච්චර අනතුරු තියෙනවද මහා පාරේ අනතුරක් වෙන්න පුළුවන් ඊළඟට කොච්චරනම් රාගය ඇති වෙන දර්ශන අද කොච්චර මිනිස්සුන්ගේ රූපවාහිනියක් බැලුවත් කොච්චර පත්‍රයක් බැලුවත් පාරේ ගියත් මිනිස්සුන් අවුස්සන කෙලෙස් උපද්දවන රාගය අවුස්සන දේවල් මිනිස්සුන්ව නොමග යවන දේවල් කොච්චර සමාජේ තියෙනවද? එදිනෙදා ජීවිතේ දවස ගත කරන අතරතුර රාගය විශ්සෙන දේවල්, ద్వේෂය විශ්සෙන දේවල්, මෝහය, ඊර්ෂ්‍යාව, කුහකකම් ඔය ඔක්කොම කෙලෙස් උපදින දේවල්. දවසකට කොච්චරනම් මේ හිතත් එක්ක මේ අරමුණු ගැටෙනවද? හිතේ රාග, දේශ, මෝහ ඇවිස්සි ඇවිස්සි ඒවත් එක්ක තමයි දවස ගෙවෙන්නේ. බැරි වෙලාවත් කෙලෙස් බලවත් වෙච්ච වෙලාවක මැරුණොත් කොහේ යයිද කියලා ඔබට මේ බය තියෙන්න ඕනේ. ඔබට ජීවිතේ ওই බය නිතර ඔබ හිතන්න ඕනේ. ද්වේෂයක් ඇති වෙච්ච වෙලාවක හිතන්න බැරි වෙලාවක් මම දැන් මැරුණොත් කොහේ යයි? රාගයෙන් හිත යටපත් වෙච්ච වෙලාවක හිතන්න බැරි වෙලාවත් මම මේ වගේ වෙලාවක මැරුණොත් කොහේ යයිද? ඉරිසියා, වෛරය, ක්‍රෝධය, කුහකකම් මේව බලවත් වෙච්ච වෙලාවක මං දැන් මැරුණොත් කොහේ යයිද කියලා හැම වෙලෙම හිතන්නේ. අන්න මහා නාම සාක්‍ය කුමාරය බුදුහාඳුරන්ගේ කාලේ ඌට මේ ප්‍රශ්නේ ඇති වුණා. ඔහු අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ගිහියේ. ඒ මහා නාම තමන්ගේ ජීවිතේ ලස්සනට බුදුහාඳුර ඉස්සරහා කියනවා මහා නාම කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ගිහි ජීවිතේ ගත කරන කාමභෝගී කෙනෙක්. මට අමුදරුවෝ ඉන්නවා. මම සම්ෘද්ධි මුතුමැණි පරිහරණය කරනවා. මම කසී සලු පොරවනවා. ඒ කියන්නේ ඒ කාලේ තිබිච්ච වටිනා සලු පිළි ආභරණ පළඳින බොහොම සුපිරි විදිහට අපි නිකන් හිතමු ලක්ෂරි ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා. එතකොට ඒ වගේ කෙනෙක් මහා නාම කියන සාක්‍ය කුමාරයා. ඔහු බුදුහාඳුරන්ට කියනවා තමන්ගේ ජීවිතේ තමන් ගත කරන ආකාරය කියලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට මැරුණත් මට සුගති යන්න මගේ ජීවිතය ආරක්ෂා වෙන විදිහේ මට මගේ ජීවිතය තුළ දියුණු කර ගන්න ඕන කරුණු මොනවද කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ කරුණු පහක් පෙන්වලා දෙන්න. ඔන්න ඔය කරුණු පහ ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න. පළවෙනි එක තමයි මහා නාම ඔබ නිතර බුදු ගුණ හිතන්න. ධර්මයේ ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න අවස්ථාවක් ලැබෙන හැම වෙලේම ඔබ හිතමු ඔබ වාහනයක යනවා. වාඩි වෙලා යනකම් ওই වටපිට බල බලා ඔහේ වටපිට බල බල යන්නේ නැතුව ඒ යන ගමන තුල බුදු ගුණ මෙනෙහි කරන්න. ගමනක් යනවා, හිතේ පිනක් රැස් වෙනවා, හිතක් රැකෙනවා. Tamanට ලැබෙන හැම අවස්ථාවකම තුනුරුවන් ගුණ සිහි කරලා හිත සද්ධාවෙන් බලවත් කරගන්න. මහා නාම යමෙකුට බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයෙන් යුක්ත සද්ධාාවක් තියෙනවා. ඒකට කියන්නේ අචල සද්ධාව. අවබෝධයක් තුල ඇතිවෙච්ච සද්ධාව. බුදුරජාණන් වහන්සේ ගැන එවැනි අවබෝධයක් තුල සද්ධාාවක් ඇති කරගන්න. ධර්මයේ ගැන එවැනි අවබෝධයක් තුල සද්ධාාවක් ඇති වෙලා නම් ශ්‍රාවක සංඝයා ගැන එවැනි අවබෝධයක් තුල සද්ධාාවක් ඇති වෙලා නම් මහා නාම ඔබ ඔබ තුලින් බලන්න මා තුළ සද්ධාව තියෙනවා කියලා Tamanට තේරෙනවා. දැන් ඔබ හිතන්න ඔබ සද්ධාව දියුණු කරන කෙනෙක් නම් ඔබ ඔබ තුලින් බලනකොට තේරෙනවා ඇත්තටම මට තුනුරුවන් ගැන කාටවත් වෙනස් කරන්න බැරි අචල සද්ධාාවක් මා තුළ තියෙනවා. මගේ සද්ධාව කවුරුත් නිසා කාටවත් ඕන විදිහට වෙනස් වෙන්නේ මන් තුනුරුවන් ගැන අවබෝධයෙන් සද්ධාවේ පිහිටපු කෙනෙක් කියලා. Tamanට Tamanගේ සද්ධාව දකින්න පුළුවන්. එහෙම තමන්ට තමන් ගැන සද්ධාාවක් තියෙනවා කියලා තුනුරුවන් ගැන තේරෙනවා නම් මහානාම ඔබ කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඔබ ඒකාන්තී සුගතියකි. මහා පාරේ මැරුණත් මුටි කාලා මැරෙන්න වුණත් මිනිසු ගහලා මැරුවත් කොහොම මැරුණත් ඔබ ඒකාන්තී සුගතිය. ඇයි ඔබ සද්ධාව බලවත් දියුණු කරගත්ත කෙනෙක්. අන්න පින්වතුනි සුගතිය යන උපකාර වෙන පළවෙනිම දේ තමයි තුනුරුවන් ගැන සද්ධාව. දෙවනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාළ මහා නාම ඔබ හිතට එකඟව ඔබ ගිහි ශ්‍රාවකෙක් හැටියට පංචශීලයේ ඔබේ නිත්‍ය සීලය ඔබ හිතට එකඟව සීල් රකින්න සීල් ගන්න පුළුවන් දැන් අද ගන්න අද ඔබ හිතන්න පන්සිල් දෙන දෙන වාරයක් වාරයක් පාසා පන්සිල් ගන්නවා හැබැයි මේ ශික්ෂාපද රකින්න ඕනේ මේවා ආරක්ෂා කරන්න ඕනේ මගේ ජීවිතේට මේවා රැක ගන්න ඕනේ මම මේ එක එක ශික්ෂාපදේ ගැන හැම වෙලෙම සිහියෙන් ඉන්න ඕනේ මේ ශික්ෂාපදයක් බිඳෙන්නේ නැතුව මම රැක ගන්න ඕනේ එහෙම හිතලා සිහිය පවත්වන අය කීයෙන් කී දෙනාද ඉන්නේ කියලා බලන්න අද පන්සිල් ගැනීම චාරිත්‍රය ඔබ බලන්න මිනිස්සු උදේ ඔන්න සමහරු ඉස්කෝලේ පටන් ගන්නකොට ළමයි ඔක්කොටම එකතු කරලා පන්සිල් සමාදන් කරනවා. ඉස්කෝලෙත් පන්සිල් සමාදන් කරනවා. හොඳයි. සමහරලාට ව්‍යාපාරයක් පටන් ගන්නවා. පන්සිල් අරගෙන පොල් දෙල් පහන දැල්ලලා වැඩේ පටන් ගන්නවා. හොඳයි. ඊළඟට රැස්වීමක්. ඔබ දැකලා සාමාන්‍ය මේ රැස්වීම මන්නාදාර සමිතිය ඕනම රැස්වීමක්. විදේශ රටවල් වල නැති වුණාට ලංකාවේ සාමාන්‍ය බෞද්ධ ගම්මානවල මේ බෞද්ධ චාරිත්‍රාත් එක්ක ජීවත් වෙන ගම්වල රැස්වීමක් පටන් ගන්න න්‍යාය පත්‍රයක් කියලා එකක් තියෙනවානේ. පටන් ගන්න පළවෙනියටම තියෙන්නේ පංචශීල සමාදන් වීම. පොල් තෙල් පහන දැල්වීම, මූලාසන කතාවත් තියෙන්නේ. එතකොට පංචශීල සමාදන් වෙලා තමයි වැඩේ පටන් ගන්න. ඔබ දැකලා ඇති ওই රාජ්‍ය උත්සවද, දේශපාලකව සම්බන්ධ රූපාහිනිය වල හරි දැකලා ඇති. කොහේ ගියත් මොන දේ කරත් පංචශීල අරන් පටන් ගන්න. අපි හිතමු මොනවා හරි හොර ව්‍යාපාරයක්. සමහර ලාවට මස් පිණිස සත්තු මරණ ව්‍යාපාරයක් පටන් ගන්නවා. මහා අපරාධය බුදුහාඳුරු එපා කියපු වැඩක් කියලා හිතන්න. ඒත් කොහේ හරි ඉන්න හාඳුරු කීප නමක් ගෙනහල්ලා පන්සිල් අරගෙන තමයි පොල් තෙල් පහන දැල්වලා විවුර්ත කරන්නේ. එතකොට මේ විදිහට පන්සිල් ගන්නවා කිය මේකේ අර්ථය දන්නේ මොකද්ද පන්සිල් කියන්නේ කියලාවත් දන්නේ පන්සිල් ගන්නවා හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහා නාම සුගති යන්නනා කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඔබ ඒකාන්තයේ සුගතිය උපදින්න නම් ඔබ මේ ශික්ෂාපද ගැන හොඳ සිහියෙන් ඉන්න. පන්සිල් සමාදන් වෙනකොට පිනක් රැස් වෙනවා. ඒකට කියනවා සමාදාන සීලය. ඒ ඒ ශික්ෂාපද සිහියෙන් ඉඳගෙන කැඩෙන්න ඉඩ නොදී වීරියෙන් නුවණින් සිහියෙන් රැක ගන්නවා ආරක්ෂා කර ගන්නවා. එතකොට බොහෝ බලවත් පිනක් රැස් වෙන. ඒකට කියනවා විරති සීලය. එතකොට යම් කිසි කෙනෙක් නিত্য සීලේ හැටියට පංච සීලේ රකින්න. පොය දවස් වලට බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකය තෙරුවන් සරණ ගියායි. උපෝසත සීලයක් සමාදන් වෙනවා. මහා නාම වූයේ විදිහට හිතට එකදව අවංකව සිල් රකින්න කෙනෙක් නම් මහා නාම ඔබ කවදා කොතන කොයි මොහොතේ මැරුණා ඔබ ඒකාන්ති සුගතිය උපදින කෙනෙක් කියලා. ඒ සුගතිය උපදින්න අවශ්‍ය ගුණ ධර්ම ඔබ දියුණු කරගත්ත කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහා නාම දැන් මොන කරුණු දෙකයි සුගතිය යන කවදා කොතන කොයි මොහොතේ මරුණා සුගතිය යන පළවෙනි එක සද්ධාව දෙවෙනි එක සිල්වත්කම තුන්වෙනි එක තමයි දහම් දැනුම සුතවත් භාවය මහා නාම ඔබ ධර්මයේ ගැන ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් නම් නිතර බණහන් ඇසූ ධර්මයේ නුවණින් විමසන්න ඒ ධර්මයේ ධර්මයට ආස කරන්න ධර්ම මානසිකාරය කෙරේ දැන් බලන්න අද අද ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔබ ඇමරිකාවේ ජීවත් වුණත් ඕස්ට්‍රේලියාවේ හිටියත් එංගලන්තේ හිටියත් ලෝකේ මොන කෙලවරක ඔබ ජීවත් වුණත් අද කොච්චර වාසනාවද කියලා බලන්න මේ බණහන්න තියෙන එක අන්තර්ජාලය ඔස්සේ YouTube එකේ බලන්න කොච්චර බණ තියෙනවද දැන් අපේ නමින් අපි මේට මාස 4කට 5කට පෙර YouTube නාලිකාවක් හැටියට අපේ නමේ YouTube channel එකක් ආරම්භ කරා YouTube එක ඔස්සේ ධර්ම දේශනා ඇතුළත් කරලා. මේ වෙනකොට මම හිතන ධර්ම දේශනා 600ක් පමණ ඇතුළත් වෙලා තියෙනවා මේ මාස කිහිපය තුළ විශාල පිරිසක් මේ වෙනකොට subscribe කරලා 65000කට ආසන්න පිරිසක් එකතු වෙලා තියෙනවා විශාල පිරිසක් බණ අහනවා ඊළඟට මේ ධර්ම දේශනා කළම ටෙලිවිෂන් රූපවාහිනිය ඔස්සේ ලංකාසීන්ට වගේ ලෝවාසීන්ට කලම් ටෙලිවිෂන් අන්තර්ජාලය කලම් ටෙලිවිෂන් YouTube පිටුව ඒ වගේම අපේ Facebook පිටුව ඔස්සේ මේ වෙනකොට ලක්ෂ 6කට ආසන්න විශාල පිරිසක් කල්යාණ මිත්‍ර පිරිසක් අපේ නමෙන් තියෙන Facebook පිටුවට එකතු වෙලා ඉන්නේ. එතකොට මේ හැම ආකාරයෙන්ම ලෝකේ පුරා ඉන්න අය ලෝකේ පුරා කොහේ හිටියත් අද බණහන් අවස්ථාව තියෙනවා. බණ පොඩ්ද කැසට්ද CDද අද මුළු ත්‍රිපිටකයේම අන්තර්ජාලය තියෙනවා. ඔබ ඉංග්‍රීසි මාධ්‍යයෙන්ම ඉගෙනගෙන ඉංග්‍රීසියෙන්ම කියවන්න කැමති නම් ඔබට බුද්ධ දේශනා ඉංග්‍රීසියෙන් කියවන්න පුළුවන්. භාෂා ගණනාවකින් පරිවර්තනය වෙලා බුද්ධ දේශනාද ලෝකෙ කොහේ හිටියත් ඔබට ධර්මය ඉගෙන ගන්න කෙනෙකුට දහම් දැනුම ඇති කරගන්න හොඳටම අවස්ථාව තියෙන කාලයක් අද. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. දවසකට එක බණක් දෙකක් අහන්න ආසාවෙන් බණහන්. ඒ අහන ධර්මයේ ජීවිතයට එකතු කරගන්න දක්ෂ වෙන්න. ධම්ම කාමෝ බවං හෝති ධර්මයට කැමති කෙනෙක් වෙන්න ධර්මයට ආස කරන කෙනෙක් වෙන්න. ධම්ම දෙස්සී පරාභව. ධර්මයට අකමැති කෙනා ධර්මයට ද්වේෂ කරන කෙනා ධර්මයට ගරහන කෙනා. මෙලොව පරලොව දෙකෙන්ම ධර්මයෙන් පිරිහිලා පිරිහිලා යන. ඒ නිසා පින්වතුනි ධර්මයට ආස කරා. ධර්මයට කැමති කෙනෙක් වෙන්න. ධර්මයේ දියුණු කරන කෙනෙක් බවට පත් වේ. දහම් දැනුම බුදුරජාණන් වහන්සේ පෙන්නවා කෙනෙකුට ධර්මයේ ගැන නිර්ව දැනුමක් තියෙනවා කියන්නේ මහා භාග්‍යයක්. ඒක සීක බලයක්. ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් ධර්මයේ ගැන තමන්ගේ ජීවිතය තුළින් ධර්මයේ තේරුම් ගන්න නම් නිවැරදි දහම් දැනුමක් තියෙන්නට ඕන. අන්නේ විදිහේ දහම් දැනුමක් තියෙනවා නම් අන්න බුදුහාඳුරු පෙන්වන මහා නාම ඔබ කවදා කොතන කොයි මොහොතේ මොන විපතේ මොන අනතුරෙන් කොහොම මැරුණත් ඔබේ කාන්ති සුගතිය උපදින්න තරම් බලවත් කුසලයක් ඔබ තුල රැස් කරගත්ත කෙනෙක් ඔබ සුගතිය උපදින කෙනෙක් කියෝ. එහෙමනම් සුගතිය උපදින්න උපකාර වෙන කාරණා තුනක්. සද්ධාව බලවත්ව තියෙන්න ඕනේ. සීලවන්තකම Taman තුල බලවත්ව තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි දහම් දැනුම. निराවුල් පැහැදිලි දහම් දැනුමක් ඒ ධර්මයේ නිතර නුවණින් විමසමින් තමන්ගේ ජීවිතය තුළ ගොඩනගාගෙන තියෙන්නට ඕන. හතරවෙනි එක ත්‍යාග සම්පත්‍ය අතහැරීම. දන් දීම, අතහැරීම, මසුරුකම, ලෝභකම දුරු කරලා අතහැරීම පුරුදු කරගන්න. ඒ අතහැරීම කියන එක ජීවිතේ පුරුදු කරගන්න. දන් දෙන්න. අමාරු මේක ලේසි නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා දානං යුද්ධංච සමානමාහෝ දානේ කියන්නේ හරියට කොයි වගේද? යුද්ධයක් හා සමානයි කිය. පින්වතුනි දන් දෙනවා කියන්නේ දැන් බලන්න කොච්චර සමහරු දෙන්දෝ නොදෙන්දෝ දෙනවද නැද්ද දෙනවද නැද්ද? දන් දෙන්න හිතනකොට ආයි හිතෙන් එනවා නෑ එපා දෙන්න. කොච්චර ප්‍රශ්න තියෙනවද? කොච්චර වැඩ තියෙනවද? ඕක දීලා හරියනවද? ওই වගේ කොච්චර හිත ඇතුලෙන් දානෙට විරුද්ධ සිතුවිලි එනවා. ලෝභකම මසුරුකම දාන සිතුවිල්ලත් එක්ක සටන් කරනවා. ඒ නිසා දන් දෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. සංසාර පුරුද්දක් තියෙනවා. ඔබ දන්නවා පාරමී ධර්ම බහල ඇති සංසාරේ සසර පුරා දියුණු කළ යුතු පාරමී ධර්ම. මේ පාරමී ධර්ම අතර පළවෙනි මේක තමයි දානේ දාන පාරමිතාව. නිවන් අවබෝධයේ පිණිස සංසාරිකව දියුණු කළ යුතු පාරමිතාව පළවෙනි මේක දාන පාරමිතාව. ඒ නිසා පින්වතුනි දන් දෙන්න ඔබේ ශක්ති පමණින් දන් පින්කම් කරගන්න. අනුන්ට උදව්පකාර කරන්න. පිහිට වෙන්න. දුගී මගේ ආශකයන්ට දන් දෙන්න. භික්ෂුන් වහන්සේලාට අඩුපාඩු හොයලා බලලා සිල්වත් ගුණවත් උතුමන්ට දම් පින්කම් කරලා පින් රැස් කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නා මහා නාම ඔබ මසුරුකම දුරු කරපු ත්‍යාග සම්පත්තියෙන් යුක්ත කෙනෙක් නම් ඔබ නිතර දාණයට යොමු වෙච්ච සිත් ඇති දැත් ඇති කෙනෙක් නම් ඔබට ඔබ තුලින් දැන් ඔබ හිතන්න ඔබ මේ මේ කියන ಗುಣධර්ම සද්ධාව වේවා සිල්වත්කම වේවා දහම් දැනුම වේවා ත්‍යාග සම්පත්තිය මේවා තමා තුළ තියෙනකොට ආයි කවුරුත් කියන්න ඕනේ නැහැ. Taman තුලින්ම Tamanට තේරෙනවා මං සද්ධාවන්ත කෙනෙක්. මං හොඳ සීලවන්ත කෙනෙක්. මං හොඳ දහම් දැනුමක් තියෙන කෙනෙක්. මං හොඳට පින් කරගත්ත කෙනෙක්. ඔබට ඔබ දිහා බලලා ඔබේ ಗುಣධර්ම මැනගන්න බැයිද? පුළුවන්. අන්නේ විදිහට ඔබට ඔබ තුලින් දකින්නකොට ඔබට තේරෙනවා නම් මම ලෝභ නැති, මසුරු නැති, දන් දීමටම යොමු වෙච්ච සිත් ඇති කෙනෙක්. මම මෙහෙම පින් කරා, මෙහෙම පින් කරා කියලා ඒ පින බලවත් කරා. බුදුරජාණන් වහන්සේ වදාළ මහා නාම ත්‍යාගය කියන්නේ සුගතිය උපදින උපකාර වෙන බලවත් පිනක්. දන් දීම කියලා කියන්නේ දෙවියන් පවා ප්‍රශංසා කරන දෙව්ලොව සැප විඳින සසරේ සුගති සහිතව සැප සම්පත් ලබා දෙන බලවත් පිනක්. ඒ නිසා මහා නාම ඔබ කවදා කොතන කොයි මොහොතේ මොන අනතුරෙන් කොහි මැරුණත් ඔබ ඒකාන්තින් සුගතිය උපදිනවා. ඔබ ත්‍යාග සම්පත්තිය පුරුදු කරපු කෙනෙක් නම්. අන්න එහෙමනම් දැන් කරුණු හතරක් අපි ඉගෙන ගත්ත සුගතියයි. කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට කොහේ මැරුණත් ඒ කාන්තේ සුගතිය උපදින උපකාර වෙනවා සද්ධාව සිල්වත්කම දහම් දැනුම ත්‍යාග සම්පත්තිය පින්තුනි පස්වෙනි එක තමයි ප්‍රඥාව ප්‍රඥාව කියලා කියන්නේ මේ ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න වැටහීම ගැඹුරු ධර්ම කාරණා නුවණින් විමසලා ඇති කරගන්න වැටහීම අවබෝධ ඥානයි ප්‍රඥාව ලැබෙන්නේ හොඳට බුදුහාමුදුරුවන්ගේ ධර්මය බුදුවරු දේශනා කරන්නේ නිවැරදි දහම සද්ධානෝ අරහතන් ධම්මං නිබ්බානපත්ති. සද්ධාවෙන් නිවන කරා යන ධර්මය අහන්න ඕනේ. සුසුසා ලබතේ පඤ්ඤා. ඒ අසෝ ධර්මයේ ප්‍රඥාව ලැබෙන තෙක් අපමත්තෝ විචක්කරු. අප්‍රමාදීව නුවණින් විමසන්න කියන යෝනිසෝ මනසිකාරය දෙන්න කියන. අන්න ප්‍රඥාව ලබන මාර්ගය. හොඳට බනහලා අසූ ධර්මයේ මතක තියාගෙන ධාරණී කරගෙන ඒ ධර්මයට අනුකූලව ප්‍රඥාව ලැබෙන විදිහට ඒ ධර්මයේ තමා තුලින් විමසන. මේ ධර්මයේ ඕපනයිකයි. මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හයකින් යුක්ත මේ බඹයක් පමණ මේ ශරීරය තුලින් මුළු ලෝකෙම අවබෝධ කරගෙන ලෝකේ දකින්න පුළුවන් කියලා. අපි ලෝකේ දකින්න උත්සාහ කරන්නේ බාහිරින්. බුදුරජාණන් වහන්සේ මුළු ලෝකෙම දකින්න ලෝකෙම අවබෝධ කරගෙන ලෝකයෙන් මිදෙන මාර්ගය පෙන්වුවේ තමා තුළ. ඒ නිසා තමන්ගේ ඇස, කන, නාසය, දිව, කය, මනස මේ ශරීරය තුලින් තමන් අවබෝධ කරගන්න. මේ ශරීරය තුලින් ඇත්තටම තමන්ව දකින්න උත්සාහ කරන්න. එහෙම විමසන කෙනා තමා තුලින් ධර්ම විමසන කෙනා ප්‍රඥාව දියුණු කරගන්න. ප්‍රඥාව යොහු ඇති කරගන්න. ප්‍රඥාවට ආසන්නම කාරණේ තමයි යෝනිසෝ මනසිකාරය. නුවණින් විමසීම. නුවණින් විමසීම තුළ තමයි ප්‍රඥාව තමා තුලින් වැඩෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහා නාම ඔබ නිතර ඔබේ ජීවිතය තුළ මේ ඇස කන නාසය දිව කය මනස මේ ආයතන හය තුල හටගන්න පංච උපාදානස්කන්ධේ පටිච්ච සම්පාදේ මේ ධර්මය හොඳට නුවණින් විමසනවා නම් යෝනිසෝ මානසිකාරය යෙදෙනවා නම් තමා තුළින් මේ ධර්මය අවබෝධ කරගන්න ඔබ මහන්සි ගන්නවා නම් මහා නාම ඔබ කවදා කොතන කොයි මොහොතේ මරුණත් ඔබ ඒකාන්ති සුගතිය යන කෙනෙක් අන්න එහෙමනම් මහා නාමට තිබ්බ ප්‍රශ්නෙට විසඳුම මොකද්ද කරුණු පහක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහානාම ඔබ කවදා මැරුණත්, කොතන මැරුණත්, කොයි මොහොතේ මැරුණත් ඒකාන්තයෙන් ඔබට සුගතිය උපදින්න නම් මෙන්න මේ කරුණ පහ ඔබ තුල ඇති කරගන්න. ඒ තමයි තුනුරුවන් ගැන කාටවත් වෙනස් කරන්න බැරි සද්ධාවක් ජීවිතය ඇති කරගන්න. සීලවන්තකම තමන්ගේ ජීවිතයේ අවංකව හිතට එකඟව හෘද සාක්ෂියට එකඟව අවංක සිල්වත් ජීවිතයක් ගත කරන්න. ඊළඟට දහම් දැනුම පින්පව් කර්ම කර්මඵල මෙලව පරලව ලෞකික සම්මාදිට්ඨි ධර්මයේ ගැන निराවුල් දැනුමක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න. ඊළඟ එක තමයි ත්‍යාග සම්පත්‍ය අතහැරීම. දානෙ ත්‍යාගය අතහැරීම මසුරුකම ලෝභකම දුරු කරලා අතහැරීම ත්‍යාග සම්පත්‍ය ජීවිතේ පුරුදු කරගන්න. පස්වෙනි එක තමයි ප්‍රඥාව. ගැඹුරු ධර්මයේ නුවණින් විමසලා ඒ ධර්මයට අනුකූලව තමන්ගේ ජීවිතය තුළ නුවණ ප්‍රඥාව දියුණු කරගන්න. කරුණු පහයි සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේවට ධර්මයේ කියන්නේ සීක බල ධර්ම කියලා. සීක කියලා කියන්නේ මේ ධර්ම මාර්ගේ ගමන් කරන කෙනාට. පියවරින් පියවර ධර්මාවබෝධයේ පිණිස ධර්ම මාර්ගේ වඩාගෙන යන අයට කියනවා සීක පුද්ගලයා. මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා අවසන් කරපු කෙනා රහතන් වහන්සේලා තමයි සම්පූර්ණයෙන් අවසන් කරපු අය. ඒ අයට අපි කියනවා අසේක ගමන් කළා ඉවරයි. හික්මිලා ඉවරයි. අමුතුවෙන් හික්මෙන්න දෙයක් නැහැ. හැබැයි මේ අරහත්ත්වයේ පිනිස මාර්ගයේ වඩන මාර්ගයේ ගමන් කරන අනෙක් සියලු දෙනා අයිති වෙන්නේ සීක කියන ගණයට. එතකොට මේ සීක පුද්ගලයන්ට මේ ධර්ම මාර්ගයේ දියුණු කිරීම පිණිස තමන් තුළ ඇති කරගත යුතු අංග ටික තමයි සද්ධා සීල සුත්ත ත්‍යාග ප්‍රඥා මේ දේශනා මහා නාම සූත්‍රය හරිය ලස්සනට අවසානයේ බුදුහාමුදුරුව පැහැදිලි කරලා දෙනවා මහා නාම ඔබ තුල සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා පිහිටලා නම් ඔබට ඔබ තුලින් දකින්න පුළුවන් කියලා. Taman දිහා බලනකොට Taman තුලින් පේනවා මා තුල හොඳ සද්ධාාවක් තියෙනවා මං හොඳ සිල්වත් කෙනෙක් මං හොඳ දහම් දැනුමක් ඇති කෙනෙක් මං හොඳට ත්‍යාග සම්පත්තිය පුරුදු කරන කෙනෙක් මං හොඳට ප්‍රඥාව වඩපු කෙනෙක් එතකොට එහෙම දියුණු කරගත්ත කෙනෙක් බුදුහාඳුරු පෙන්ව මරණය කවද වෙයිද කොතන වෙයිද කොහොම මැරෙයිද අපි දන්නේ මැරුණාට පස්සේ මහා පාරේම කුණු වෙලා යන්නත් පුළුවන් මැරිච්ච තැන සත්තු කාලා යන්නත් පුළුවන් සතෙක් ඇදගෙන යන්නත් පුළුවන් මලකුණු එතනම කුණු වෙලා පස්සෙලා යන්නත් පුළුවන් සමහර ලාවට මොකුත්ම නැව ඉතිකොල් දැන් බලන්න මේ වසංගතින් මැරෙන අය. මේ ගෙවල් වල ගෙනහල්ලා අවමංගල උත්සව තියලා මල් ලිහලා ඔය ඕ මොකුත් කරන්න විදිහක් නැහැ. මැරුණාට පස්සේ හේම ඉටි කොලේ පොතලා කවර එක උතලා ගිහිල්ලා වල්ලා දානවා. එක්ක පුච්චලා දානවා. එතකොට අපිට පේනවා ජීවිතේ මරණය අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ කොහොම මොන විදියට මැරෙන්න වේද අපි කවුරුත් දන්නේ නැහැ මිනිස්සුගේ ජීවිතවල මහා අවාසනාවන්ත මරණ නොසිතන වෙලාවල් වල මිනිස්සු මැරෙනවා. ඒ කොතන මැරුණත් මැරිච්ච තැනම කුණු වෙලා ගියත් සතෙක් කාලා ගියත් මේ ශරීරේ මහා නාම එයා සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩපු කෙනෙක් නම් එයා විශේෂ ගාමි වෙන. එයා සුගති යනවා කියලා. හැබැයි එයාගේ මේ ශරීරේ කුණු කය පොළොවට පස් වෙලා කුණු වෙලා එක්ක සතෙක් කාලේ ගඟේ ගහගෙන යයි මුහුදේ ගහගෙන යයි. දිය වෙලා කුණු ගඳ ගගා පණුව ගගා පස් වෙලා එච්චරයි. හැබැයි ඔහු මරණින් මත්තේ හිතේ තිබ්බ බරක් අර ඔළුවේ තියාගෙන ගිය බරක් අතහැරියා වගේ හිතේ තියාගෙන ගිය බරක් අත් බිමට වැටුණා වගේ යථාබතන් නික්කිතෝ ඊවන් සංඝයාසුගති යන එයා ආරක්ෂිත තැනක කල්යාණ මිත්‍ර සේවනයේ ඇති තැනක එයා ආරක්ෂිතව එයාගේ පරලව උපත සිද්ධ වෙනවා. ඇයි මේ ජීවිතයේ තුල සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩපු නිසා. ඊළඟට මහානාම සූත්‍රයේ බුදුහාඳුර තවත් ලස්සන උපමාවකින් පෙන්නනවා. දැන් ඒක අනිත් අයට පේන්නේ ඒක දකින්නේ තමන් ඒ තමන් ಗುಣධර්ම වඩාගත්ත කෙනා තමන් මැරුණාට පස්සේ සුගතිය යන. එයා කොහෙද ඉපදුනේ කියලා බලන්න පුළුවන් කාටද? මේක අංජනම් වලින් බලන්නවත්, දේවාල වලින් බලන්නවත්, එහෙම කාටවත් බලන්න පුළුවන් කමක් නැහැ. ඒක බලන්න නුවණක් තියෙනවා. ඒ තමයි චුතූපපාත ඥානය. භාවනා කරලා හිත දියුණු කරලා කෙනෙක් මැරුණට පස්සේ කර්මානුරූපී උපදින තැන දකින නුවණ ඒකට කියනවා චුතූපපාත ඥානය. අන්නේ නුවණ ඇති කරගත්ත කෙනෙකුට ඒකෙන් දකින්න පුළුවන් එයා උපත කරා ගිය ආකාරය. හැබැයි මිනිස්සු කිය අයියෝ මැරිලා ඉන්න හැටි අයියෝ කුණු වෙලා සතෙක් කාලා ගිහිල්ලා අන්න අර මිනිස්සයා ගඟේ ගහගෙන ගිහිල්ලා කුණු වෙලා බුදුරජාණන් වහන්සේ පෙන්නම් මහණෙනි එයාගේ හතුරු සමහර වෙලාවට එයා දිහා බලලා සතුටු වෙයි කියනවා සමහර වෙලාවට හතුරු හිතන්න පුළුවන් මේ මිනිහා නම් අපායෙම යන්නේ නැති අපායෙම යන්න ඕනේ එහෙම හිතන අය නැද්ද කියලා හිතන්න තරහකාරයෝ කියන්නේ කෙනෙක්ගේ මරණයෙන්වත් සතුටු වෙන පිරිසක් අනේ පව් කියලා හිතෙන්නේ සමහර ලාවට තමන් මිනිස්සු ජීවිතය තුළ ඉරිසියා වෛරය ඇති වුණාට පස්සේ තමන්ගේ තරහකාරයෙක් මැරුණා කියලා දැනගත්තාම රචින දාන මිනිස්සු ඉන්නවනේ. ගෙවල් වල කිරිබත් හදනවා සතුටට. හොඳ වැඩේ කියනවා. එතකොට ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා බලන්න මේ මහානාම දේශනා මේ සූත්‍ර බුදුහාඳුර පෙන්නවා මහානාම ඔබේ හතුරු තරහකාරී ඔබට ඊර්ෂ්‍යා කරන අය සමහර ලාවට කියයි මේ මිනිහා නම් අපායෙම යන්න ඕනේ අපායෙම යන්න ඕනේ. හැබැයි ඒ අය කිව්වා කියලා අපාය යන්නේ නැහැ කියලා. මොකද ඔහු සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩපු කෙනෙක්. ඔහු ඒකාන්තයෙන් සුගතියන. ඒක බුදුහාඳුර උපමාවකට කියනවා. ඒ දණ්ඩකින් වතුර පාරක් යනවා ජල පාරක් යනකොට ඒ දණ්ඩක් තියෙනවා මෙතනින් එතර මේ ඒ දණ්ඩෙන් යනවා කෙනෙක් ගිතෙල් කලයක් ඔළුවේ තියාගෙන යනවා. හදිස්සියේ මේ දණ්ඩල ඉස්සලා වැටෙන්න ගිහිල්ලා කලේ බිමට වැටෙනවා. වැටෙන්නේ අර වතුරට. වැටිච්ච ගමන් කලේ කුඩු වෙනවා. වලං කටු ටික යටට යනවා. ගිතෙල් ටික උඩට මතුවලා එනවා. ඇයි ගිතෙල් උඩට මතුවේන්නේ? ඒ තමයි ගිතෙලේ ස්වභාවය. ගිතෙල් කියන්නේ වතුරේ උඩට මතුවෙන දෙයක්. වලං කටු යටට යනවා. හැබැයි කවුරු හරි ගම් යූරේ ඉඳගෙන අර දිහා බලාගෙන කියනවා ගිතෙල් ටික යටට යෑවා යටට යෑවා ගිතෙල් ටික යටටම යන්න කියනවා හැබැයි ගිතෙල් යටට යනවද නෑ ඇයි ගිතෙල් වල ස්වභාවය උඩට මතුවේ ඒ වගේ තමයි ඔබේ තරහකාරය ඔබ මැරුණාට පස්සේ මූ අපායෙමයි යන්න ඕනේ මුන්නම් අපායෙම යන්න ඕනේ අපායෙම යන්න ඕනේ කිය කී තරහකාරය කියයි කියන හැබැයි ඔහු අපාය යන්නේ ඇයි ඔහු ජීවිතේ සද්ධාව පුරුදු කරපු කෙනෙක් හොඳට සීල් රැකපු කෙනෙක්, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව වඩපු කෙනෙක්. ඒ නිසා මහා නාම කවදා කොතන කොයි මොහොතේ මරුණත් සුගතිය යන්න නම් ඔන්න ඔය සීක බල ධර්ම ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා අපිට ඊටාම වැදගත් හැමෝටම ඔබ ලෝකෙ කොහි ජීවත් වුණත් ඔබට ඊටාම වැදගත් දේශනාවක් ඔබේ ජීවිතය තුළ අප්‍රමාදීව මේ කියපු සීක බල ධර්ම සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඇති කරගන්න මහන්සි ගන්න. ඒ පිණිස ඔබ හැම දිනාටම මේ දේශනාව ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා.